සීලය අදිෂ්ඨාන කරගෙන ජීවිත පරිත්‍යාගයෙන් ආදි ශ්‍රාවකයන් වහන්සේ සිල් රකින්න බව බුදුරජාණන් වහන්සේ එතුමාට ඉගැන්වුවා. ගිහි වස්ත්‍ර හැඳ පැළඳගෙන මේ ක්‍රියාකාරකම් වල යෙදෙන කෙනෙක් හිතනවා නම් Taman ස්ථීරව සීලයකට බැසගත්තා කියලා එය ආර්ය විනයට අනුව ධර්මයට අනුව වැරදි සහිත බව බුදුරජාණන් වහන්සේ මෙතුමාට පැහැදිලි කර දුන්නා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවදුරටත් මෙතුමාට පැහැදිලි කරන්නේ මේ දිසි දෙදර වාසය කරන ඇත්තන් නිරන්තරයෙන් පංචකාම සම්පත් අනුගමනය කරනවා. ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංච ඉන්ද්‍රයන් නොඑක් ආකාරයෙන් দমনය කර ගැනීමකින් තොරව සංවර කර ගැනීමකින් තොරව කෙලෙසුන්ට අසු කරගෙන කෙලෙසුන් සමග විනෝදකාමීව ජීවිත පවත්වා ගන්නවා. මේ පංචකාම වස්තුන් පිනවන්ත පිනවන්ත ඒ ඇත්තන් තුල වැඩෙන්නේ ලාමක කාම ආසාවන් කාම ගිනි මේ කාම ආසාවන් කාම ගිනි නිවාගෙන තමයි ආරි ශ්‍රාවකයන් වහන්සේ සසුන්ගත භික්ෂුන් වහන්සේලා ප්‍රධාන කොට ඇති ඒ නෙක්ඛම්මේ පුරාගන් හැම කෙනෙක් තුළම පවතින මේ ඉන්ද්‍රියන් দমনය කර ගැනීම විලාසය ඒ කියන්නේ තවදුරටත් අපි හිතනවා නම් ඉන්ද්‍රියන් দমনය කර ගැනීම කියලා කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලය. එතකොට මේ ඉන්ද්‍රිය සංවර සීලේ යුක්ත වුණු යෝගාවචරයා තුළ මේ කාම ආසාව, කාම ගින්න, නැත්නම් කාම දැවිල්ල, කාම පිච්චිල්ල නිවා ගැනීමද ඒවගේ සංසිඳුවා ගැනීමට පුළුවන්කම ලැබේ. තථාගත බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ උපමා සහිතව මේ ගෘහපති පුත්‍රයාට ආරි ශ්‍රාවකයන් වහන්සේ කොහොමද මේ කාමගින්න නිවාගන්නේ කියලා. දැන් තමන්ගේ හිතට කාම ආසාවක් ආවොත් ඒ වගේම ඇස නිසා හෝ කන නිසා හෝ නාසය නිසා හෝ දිව නිසා හෝ ශරීරය නිසා හෝ යම්කිසි අරමුණකින් යම්කිසි ආසාවක් දැනීමක් තේරීමක් ආවා නම් ඒ නිරන්තරයෙන්ම තණ්හා දිට්ඨි මාන වශයෙන් අල්ලා ගැනීමක් තමයි පුහුදුන් අපි හැමෝටම පවතින්නේ. මේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ ලෝකිරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ගුණ පිළිවෙත් වඩන හදබැතියෙන් පෙරවන් සරණ යමින් පංච සීලේ ආර්ය වර්තමක සීලය පොහොය අට සීල් දස සීල් නෙක්ඛම් සීල් ආදී කොට ඇති ඒ ගිහි සීලයන් සමග ඒ වගේම ප්‍රවෘත්තිත සීලයන් සමග ඒ ගුණ පිළිවෙත් වඩන ආරි මාර්ගයට පිළිපන්නා වූ ඒ උත්තමයන් වහන්සේලා නිරන්තරයෙන්ම කල්පනා කරන්නේ තමන්ගේ හිතට නැගෙන මේ කෙලෙසුන් කාමගින්න කොහොමද නිවාගන්නේ කියලා. තථාගතයන් වහන්සේ මේ පිලෝති මේ කියන ගෘහපති පුත්‍රයාට ඒ කියන්නේ පොතලේ කියන මේ ගෘහපති පුත්‍රයාට තථාගතයන් වහන්සේ පැහැදිලි කොට වදාලා අට්ටිකං කලූපමා කාම ගෘහපති පුත්‍රය මේ කාමයේ කියලා කියන්නේ ඇට සැකිල්ලක් හා සමානයි ඇට සැකිල්ලට උපමා කර. කොහොමද උපමා කරන්නේ? සේයතාපි ගහපති කුක්කුරු jigaccha දුබ්බල්ලේ පරේතු ගෝඝාතක සෝනම් පච්චුපට්ඨිතෝ අස්ස. ගෘහපති පුත්‍රේනි යම් කිසි සුනකේ බඩගින්නේ පිපාසයෙන් පෙළෙන ඇඟේ දුර්වලතාවයෙන් පෙළෙන මේ සුනකේක ගවයන් මරණ තැනකට යනවා. එය ගව ඝාතන කරන ගව ඝාතාගාරයක් ළඟට යනවා. එහෙම ගියාට පස්සේ තමේනම් දක්කෝ ගෝඝාතකෝව ගෝඝාතකන්තේ වාසීවා එතකොට එතනින් ගව ඝාතකයෙක් හෝ නැත්නම් ප්‍රධාන ගව ඝාතකයා හරි ගව ඝාතකයේ අගේ අතවැටියෙක් හරි නැත්නම් ගෝලයෙක් හරි අට්ටි කංකලන් ඇට කෑල්ලක් ඇට කෑල්ලක් කියන අර කපාගත්ත මස් වලින් ඇට කෑල්ලක් සුනි සුනිකාන්ත නිකාන්තං නිම්මංස ලෝහිත මක්කින්තං ඒ කියන්නේ මනාව මස් අයින් කරපු මස් නැති ලේ විතර වැගුරුණු ඇට කෑල්ල පිසි කරනවා. එතකොට ඒ වෙලාවේ අහන තථාගතයන් වහන්සේ කිං මඤ්ඤසි ගහපති රූපති මොකද්ද හිතන්නේ ගැන අපිනු සෝ කුක්කරෝ අමුං අට්ටිකංකලං සුනිකාන්ත නිකාන්තං නිම්මංසං ලෝහිත මක්කීතං පරිපාදෙන්තෝ jigaccha dobbalෙන් පටිවිනෙය්‍යා ආ නැවත තථාගතයන් වහන්සේ අහන තථාගතයන් වහන්සේ දැන් එතකොට මේ මස් නැති ලේ විතරක් ගෑවුන ඇට ඇට කිල්ල ගත්ත මේ සුනකයා උලා කනව බඩගින්න නිවා ගන්න කුසගින්න නිවා ගන්න ඇගේ දුර්වලතාවය නිවා ගන්න මේන කිරීමේදී මේ තනත්තාවේ කුසගින්න නිවෙනවද ඇතැන්ගේ දුර්වලතාවය නැති වෙනවද කියලා තථාගතයන් වහන්සේ අහනවා ඒ වෙලාවෙ මෙතුමා පැහැදිලි කරන්නේ නෝකේතම් භන්ති ස්වාමීනි එහෙම වෙන්නේ නැහැ. කාංකිස්ස හේතු කුමක්ද හේතුව? දැන් මෙතුමන් පැහැදිලි කරන උදේජනන තේරෙන විදිහට. ස්වාමීනි මේ ඇට සැකිල්ල නැත්නම් ඒ ඇට කෑල්ලේ මස් නැහැ. ඉතින් මේ විතරයි ගෑවිලා තියෙන්නේ. මනාව මස් ඉවත් කරලා. ඒක නිසා ජාව දේවච පනසු කුක්කුරු කිලමතස්ස විඝාතස භාවියස්ස අනේ මේ සුනකයා මොන තරම් වෙහෙසට වෙහෙසටපත් වෙලා මේක උරාකයවත් වෙහෙසටපත් වෙනවා නැත්නම් වීඩාවට පීඩාවටපත් වෙනවා මිස කුසගින්න නෙවෙන්නේ නැහැ. ඒවල තථාගතයන් වහන්සේ පැහැදිලි කොට වදාළනවා ඒව මේකෝ ගහපති ආර්ය ශ්‍රාවකෝ ඉතිපටිසංසිකති. ඒ වගේ තමයි ආර්ය ශ්‍රාවකයන් වහන්සේ ආර්ය මාර්ගයට පිළිපන්න ආර්ය ශ්‍රාවකයන් වහන්සේ හිතන්නේ කොහොමද අට්ඨිකංක ලෝපමා කාමා මේ කාමය ඇවිදින් ඇට සැටි මස් නැති ලේ විතරක් ගෑවුන ඇට කෑල්ල සමහර ලේත් නැති ඇට කෑල්ලකට සමාන කර. තථාගතයන් වහන්සේ පැහැදිලි කොට වදාලා මුත්තා භගවතා බහු දුක්ඛා බහු පායාසා මේ කාමය බොහෝම දුක් සහිතයි බොහෝම අයදීම් සහිත උපායාස සහිතයි ආදීනවෝ එත් බිහියෝ මෙහි ආදීනව බහුල වශයෙන් බොහෝ වශයෙන් සතාවතයන් වහන්සේ දේශනා කොට වදාළා. දැන් බලන්න දැන් මේ කාමය බොහෝ බහු දුක්ඛ බහු භායාස ආදීනවෝ. එතකොට මේ වැරදි විදිහට ඉන්ද්‍රියම් පිනවන අවස්ථාවේදී ඒ ඇතිවන తాවකාලික සැපය తాවකාලික සැපේ වෙත අපි ගත්තොත් හිතනවා බොහොම සැපයි සාන්තයි කියලා. නමුත් ඒ වෙලාවේදී ඒ සැපේ සැපයක් කියලා අපි ගත්තට ටික වෙලාවකින් මේ සැපේ නැති වෙලා යනවා. නැති වෙලා යනකොටම ඇති වෙනවා මානසික දුක. ඇයි? දැන් තමන් ඒ බලාපොරොත්තු වුණු දේ ලැබෙන්නේ නැත්තම් නැති වුණා නම් ඒ මානසික දුකත් එක්කම හිතින් අයදෙනවා. උපායාස කරන්නේ මට නැවත නැවත ලැබෙන්න ඕනේ ලැබෙන්න ඕනේ ලැබෙන්න ඕනේ කියලා නැවත හිතින් ආයාස කරන ඉල්ලනවා. එතකොට මේ මානසික දුක ඉල්ලීමත් නිසා සමහරක් වෙලාවට හිතේ තියෙන බලවත් ප්‍රාර්ථනා බලවත් ආයාසය නිසා නැවත නැවත මේ මිනිස්යා නැත මේ යෝග මේ මේ පුහුදුන් කෙනෙක් නම් නැත්නම් සාමාන්‍ය ධර්ම නොදන්න කෙනෙක් නම් මේ කාමයේ හොයාගෙන යනවා. කාමයේ හොයාගෙන හොයාගෙන යනකොට සමහරක් වෙලාවට අනිත් අයගේ ගුටි බැට කන්න වෙනවා. නින්දාවමංවල ලක් වෙනවා. ඒක මේ මේ ආකාරයේ බොහෝ ආදීනව ගොඩකට ජීවිත ආදීනව එක ජීවිත අන්ධකාරයකට පැටෙනවා. එනම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළේ ඒව මේ සං යථා භූතං සම්මාපඤ්ඤා දිස්වා යායන් උපේක්ඛා නානත්තා නානත්ත සිත යම්කිසි ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නමක් මේ කාම ස්වභාවය ඇටසැකිල්ලට උපමා කරගෙන ඇටසැකිල්ලක් කියලා නුවණින් දකලා නුවණින් අවබෝධ කරගෙන සිත උපේක්ෂා කරගන්න. ඒ කියන්නේ හිත හේත මෙහෙට දුවන්ට දෙන්නේ නැතුව හිත උපේක්ෂා කරගන්න මේ අරමුණ. ඒ සාමාන්‍ය අපි ගත්තොත් එහෙම පුහුදුන් අපට කාට නමුත් මේ නිතර නිතර අසර කනාසි පිනවන අරමුණ වෙනවා. නමුත් මේ අරමුණු එන එක අපිට නවත්තන්න බැහැ. මොකද හේතුව අපි කොයි ලෝකෙට අරමුණු වෙනවා. අරමුණක් නැතුව සිතක් පහළ වෙන්නේ නැහැ. එහෙනම් අරමුණ එන එක අපර නවත්තන්න බෑ. හැබැයි අරමුණ එන එක පාලනය කරගන්න පුළුවන්. එනන එන අරමුණ දිහා උපේක්ෂාවෙන් බලලා ඒ අරමුණ দমনය කරගන්න පුළුවන්. අරමුණ දිහා නුවණින් දකින්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළ එහෙනම් මේ යෝගාවචරය අරමුණ දිහා මධ්‍යස්ත වෙනවා පළමුවෙන්. මධ්‍යස්ත වෙලා මොකද කරන්නේ එහෙනම් මේ යෝගාවචරය මේ අරමුණේ ආදීනව දකිනවා. මුලින් ආස්වාදය. ආස්වාදයෙන් ආදීනව දැකලා නිස්සරණ හොයනවා. නිස්සරණ කියලා කියන්නේ භාවනාවට බැස ගන්න. මේ යෝගාවචර භාවනාවට බැසගෙන භාවනාවෙන් මේ කාමච්ඡන්දේ ප්‍රධාන කොට ඇති පංච නීවරණ සියල්ලක්ම සිතේ සමාධිය යටපත් කරනවා. මොකද කාමච්ඡන්ද යටපත් වෙන හිතේ සමාධි ඒකාග්‍රතාවය. එතකොට දැන් භාවනා යම්කිසි භාවනා අරමුණක් අරගෙන අපිට මානාපානසති භාවනාව හරි අරමුණක් අරගෙන මේ අරමුණ පරිකර්ම කරමින් ඒ අරමුණ තුළ මේක සමාධි කරගෙන සාන්ත කරගෙන උපචාර පරිකර්ම සමාධි උපචාර සමාධි අර්පණා සමාධි වශයෙන් හිත තැන්පත් කරනවා. ඒතකොට තරංග වශයෙන් විස්කම්මන වශයෙන් මේ කාමය කාමච්ඡන්ද ප්‍රදාන නිවරණ යටපත් කරලා මේ යෝගාවචරය මොකද කරත්නම් අභිනිවජ්ජේත්වා යායන් උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිත. අන්න. දැන් අර මුලින් තිබුණු උපේක්ෂාව ඉහත මෙහෙට හැරෙන උපේක්ෂාවක්. මොකද හිතේ බලවත් සමාධියෙන් හදාගත් උපේක්ෂාවක් නෙමෙයි අරමුණ දෙයක් දැක්කේ. ඒතර ඒ ඇති උපේක්ෂා ඒ වෙලාවට සමහරක් කියලා මෙහෙට මෙහෙට ඒක වෙනස් වෙන ඉක්මනින්. නැවත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ නම් එහෙම මුලින් උපේක්ෂා කරගෙන භාවනාවට බැසගෙන හිත සමාධිගත කරගෙන චතුත්ථ ධ්‍යාන දක්වා මේ යෝගාවචරය යනවා. චතුත්ථ ධ්‍යාන දක්වා ගියාට පස්සේ උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිතක් ඒ උපේක්ෂාව ඒකාන්තයි ඒකාන්තයෙන්ම සිත තුළ මනාව තැම්පත් වෙනවා. අන්න යත් සම්බසෝ ලෝකාමිසං උපාදාන අපරිචේතා නිරුද්ධං කියන්නේ නෑ. ඒ වෙලාවේදී යම් කෙනෙක් චතුත් අධ්‍යාන සමාධි සම්වැදුණා නම් මේ ලෝකයේ සියලුම උපාදානයන්ගේ නිරුද්ධ වුණා. කියන්නේ විස්කම්බන වශයෙන් යටපත් කරගෙන සියල්ලක්ම යටපත් කරගත්තා වෙනවා. අන්නේ යෝගාවචර තම් උපේක්ඛම් භාවේති ඒ කියන චතුත් අධ්‍යාන උපේක්ෂාව දැන් ඔන්න පඩන්න පටන් ගන්න. එහෙනම් මතක තියාගත යුතුයි මේ කාම ඡන්දෙන් කාමය සම්පූර්ණ යටපත් කරන්න පුළුවන්කම ලැබෙන නිවැරදිව චතුත් අධ්‍යානෙ. දැන් ප්‍රථම අධ්‍යානෙදිත් අපේ ළඟ කාමේ පවත්. මොකද හේතුව ප්‍රීති සුඛ දැන් විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාවකින් ධානාංග පහ ගත්තාම විතක්ක විචාර තියනවා කියන්නේ නිතරම කාමයට බර වෙනවා. මොකද නිතරම හිතට අරමුණ වැඩි. ප්‍රීතිය තියනවා කියන්නේ කාමයට බර වෙනවා. සුඛේ තියනවා කියන්නේ කාමයට බර වෙනවා. හැබැයි නම් උපේක්ඛා ඒකාගතාවේ කාමයට බර වෙන්නේ නැහැ. කාමච්ඡන්දේ බොහෝම ඈතට ගියා හිත. ඈතට ඈතට ගිය නිසා චතුර්ථ ධ්‍යාන සමාධියෙන් පුළුවන් මේ කාමච්ඡන්දේ බොහෝ කාලයකට යටපත් කරන්න. බොහෝ කාලයකට යටපත් කරන්න පුළුවන්. අන්න ඒක නිසා මේ යෝගාවචරය නම් තමන්ගේ හිතට යම් කිසි මේ කාම අරමුණක් කාම සිතිවිල්ලක් ආවොත් මේ කාම සිතිවිල්ලක් ආවොත් මොකද වෙන්නේ මේ යෝගාවචරය නම් තේරුම් ගන්නවා මේ මොකද මේ කාම සිතිවිල්ල නිසාම තමයි මේ ආදීන සිද්ධ වුනේ මේ අපකාම සිතිවිල්ල ඇටසැකිලි ප්‍රපමා කරගත්තා ඇටසැකිලි ප්‍රපමා කරන මේ කාමයේ ආදීනව දැක්කා ආදීනව දැකලා හිත උපේක්ෂා කරගත්තා මුලින් උපේක්ෂා කරගෙනවල භාවනාවට රැසගෙන චතුත්ථ ධානයෙන් මනසිත උපේක්ෂා කරගෙන තැම්පත් කරගෙන ඉවර වෙලා ඒ උපේක්ෂාව වචනය කරනවා නැවත නැවත බහුලීකృత කරනවා. මේක තමයි විയോഗාවචරයේ ස්වභාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මාංශ තේසූපමා කාමා මුත්තා භගවතා බහු දුක්ඛා බහු පායාසා ආදීනෝ එත්ත බීයෝති ඒ කියන්නේ නම් මාංශ පේශියකට බුදුරජාණන් වහන්සේ මේ කාමයේ උපමා කරා මාංශ පේශි උපමා කරා කියලා කියන්නේ යම්කි සියතාපි ගහපති ගිජ්ජෝවා කංකෝවා කුලලෝවා මාංශපේශින් ආදාය උද්දීය. ඒ කියන්නේ යම්කිසි ගිජු ලිගෙනියෙක් හරි කංකෝ කියලා කියන්නේ සමහර අය මේ සමහරක් වෙලාවට කපුටෝ වගේ සත්තු වෙන්න පුළුවන්. අර මේ අපි කියන්නේ පිළිහුඩු කියලා. ඒ පිළිහුඩු වගේ සත්තු වෙන්න පුළුවන්. කොළලෝ කියන උකුස්සෝ. මේ වගේ සතේ මේ වගේ සත්තු මාංශපේශින් ආදාය උද්දේය. යම් කිසි සතේ කුරුල්ලේ මස්සදල්ලක් අරගෙන ඉගෙනවා. එතකොට මේ එහෙම ඉගෙනනකොට මොකද කරන්නේ? අනෙක් උකුස්සෝ කපුටෝ හැම සතෙක්ම මේ මස්සදල්ල අරගෙන සතා පිටිපස්සේ පන්න. ඒකවල පන්නගෙන ගිහින් ඕනෝ එක දෙකට කපා ගන්නවා, කොටා ගන්නවා. ඉතින් ලෝබදින ගොඩාක් ඉතින් අර මේ ඕනෝ අතර ලොකු කාල කලකොලාවක් ඇති වෙනවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළේ ඉතින් ඒ ඒ සත්තු ඕනෝන් කොටා ගන්නකොට ඉක්මනින්ම මේ මස්සකල් බිම වැටෙනවා. එතකොට කිසිම කෙනෙකු සමහර නිවෙකට පස්සේ මොකද වෙන්නේ? සෝ තතෝ නිදානං මරණං වා නිගච්ඡේ මරණ මත්තං වා දුක්ඛන්ති. එක්කෝ ඒ සතු මරණයටපත් වෙන එහෙම නැත්නම් මරණ දුකකටපත් වෙන. මොකද මස්සදල විරණුස ඔක්කොම සතුට එකටම කා කොටා ගන්නවානේ. ඒ තුලම අන්න ඒ වගේ බුදුරජාණන් පැහැදිලි කොට වදාවේ ඒමයකෝ ගහපති අරිය ශාවකෝ ඉතිපත්තං චික්කති. ඒ වගේ තමයි ආර්ය ශ්‍රාවකයන් වහන්සේ මෙහෙම හිතනවා කල්පනා කරනවා කොහොමද මාන්තකේසූපමා කාමා උත්තා භගවතා බහු දුක්ඛා බහුපායාසහ මහණෙනි මේ ගෘහපතිය මේ කියන කාමය මාංශකේසුවකට මස්සදයකට උපමා කරමින් බුදුරජාණන් දේශනා කරා බොහොම දුක් සහිතයි මේ කාමය බොහොම උපායාස සහිතයි. ඒ වගේම ආදීනව සහිතයි. මේ ආදීනව දකින යෝගාවචරයා තමන්ට කාමසිතෙවිල්ලක් ආවොත් ඒ කාමසිතෙවිල්ල තුළ මනාප ගුණෙන් උපේක්ෂා කර ගන්නවා උපේක්ෂා කරගෙන ඉවර වෙලා නැවත හිත භාවනාවට බැසගෙන චතුත්ථ ධ්‍යානෙ උපේක්ෂාව වෙලා මේ උපේක්ෂාව දියුණු කරගන්න. එහෙනම් බුදුරජාණන් දේවන කුමාරය පැහැදිලි කොට වදාළේ නම් මොකද්ද? මස් ඇදල්ලකට උපමා කරා. ඊළඟ කාරණාවත තථාගතයන් වහන්සේ පැහැදිලි කොට වදාළේ සිළු කූපමා කාමා වුත්තා භගවතා බහු දුක්ඛා බහු පායාසා ආදීනවෝ එත් බිහියෝති මේ කන මේ මේ කුලවත්තකට උපමා කර කාම කුලවත්තකට දැන් සේයතාපි ගහපති කුරිසු ආදිත්තං තිනුක්කං ආදාය පටිවාතං ගච්ඡේ යම්කිසි මිනිසෙක් මේ කුලුවත්තක් අරගෙන යනවා මේ කුලගෙන පැත්තට අල්ලගෙන මේ පොණගේ පොණගේ එන පැත්තට මේ හුලුවත් අල්ලගෙන යනකොට මොකද වෙන්නේ කුලුවත්ත පිච්චි පිච්චි පිච්චි පිච්චි තමන්ගේ අතපැත්තට එන්නේ සචේසෝ පුරුෂතං ආදිත්තං තිනුක්ඛන්න කිප්පමේ පටිනිස්සද්දේ. ඉතින් ඒ මිනිස්සයා එසේ ඇවිල්ලා ඇවිල්ලා එන මේ හුළුවත්ත ඉක්මනින්ම අතහැරී නැත්තම් මොකද වෙන්නේ? තමන්ගේම රසස ආදිත්තා තිනුක්ඛා හත්තං වා දහේය බාහං වා දහේය අඤ්‍යතරං වා අංගපච්ඡංග දහේය. එහෙනම් මේ හුළුවත්ෙන් තමන්ගේ අතහරි බාහුව හරි ශරීරේ මොනියම් ප්‍රදේශයකට පුච්චලා දවල තමන්න ලොකු හානියක් කරනවා. සෝ තතෝ නිදානං මරණං වා නිගච්ඡේ මරණ මත්තං වා දුක්ඛංති. ඒ හේතු කරගෙන ඒ තනත්තා මරණයට හරි මරණාසන දුකකට හරි පත් වෙනවා. ඒව මෙයකෝ ගහපති අරිය ශාවකෝ ඉතිපරිසංචික්කති. මෙන්න මේක දිහා උපමා කරගෙන ආර්ය ශ්‍රාවකයන් වහන්සේ සිතනවා කල්පනා කරනවා එහෙනම් මේ කාමයේ විදිහින් හුළු වත්තකට සමානයි. ඇවිලෙන හුළු වත්තකට. දැන් එහෙනම් මේ ඇවිලෙන හුළු වත්තකට සමාන කරගෙන යම් කිසි වෙලාවක මේ කාම සිතවිල්ල, කාම අරමුණක් ආවොත් අර ඇවිලෙන හුළු වත්තක් කොළගෙන පැත්තට අල්ලගෙන යන මිනිස්යාගේ අතපය කුළුස්සන්නා වගේ මේ කාම සිතවිල්ලට අපි අහු වුණොත්, අපි ගොදුරු වුණොත් අපේ ජීවිතේ අඳුර වෙලා යන්න පුළුවන් අපේ ජීවිතේ විනාශ වෙලා යන්න පුළුවන් අපේ ජීවිතේ පිච්චිලා අළු වෙලා අඳුර වෙලා යන්න පුළුවන්. ඒකෙන් සබ්දුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළේ නම් මේ කාමය පුළුවත් සමාන කරනවා. ඉතින් යෝගාවචරයා එසේ කාම සිදුවිල්ලක් එනකොට ඒක දිහා උපේක්ෂාවෙන් මුලින් බලලා හිත එහෙට මෙහෙට දුවන්න නොදී තියාගෙන භාවනාවට බැසගෙන භාවනා අරමුණේ හිත තැම්පත් කරගෙන ඉවර වෙලා ඊළඟට චතුත්ථ ධානය දක්වා හිත වඩලා චතුත්ථ ධානයේදී මේ යෝගාචර මනාවිත පිහිටුවාගෙන ඒ උපේක්ෂාව වඩමින් මේ කාමච්ඡන්ද නීවරණට කාමෙන් බොහෝ දුරස්තව වාසය කරනවා. ඊළඟ තථාගතයන් වහන්සේ පැහැදිලි කොට වදාළ මේ කාමය අංගාර කාසූපමා කාමා උත්තා භගවතා බහු දුක්ඛා බහු පායාසා ආදීනවෝ එත් බියෝති එතකොට මේ කාමයේ උපමා කරා හඟුරු වලකට ඇවිත් මේ ගිනියම් ගිනි අඟුරු සහිත වලකට උපමා කරා. මේක පැහැදිලි කරනවා තේයතාපි ගහපති අංගාරකාසු සාධික පෝදිසා පූරා අංගාරාණං චිතස්තිකාණං චීත දූමාණං ඒ කියන්නේ දැන් අඟුරු වලක් තියෙනවා හැබැයි අඟුරු සහිතයි ගිනි කුපුරු සහිතයි දුම් සහිතයි හැබැයි ගිනි දැන් පේන්නේ ගිනි කුපුරු සහිතයි දුම් සහිතයි අඟුරු වලක් තියෙනවා අත පුරුෂෝ ආගත්තේ ජීවිත කාමෝ අමෘතු කාමෝ සුඛ කාමෝ දුක්ඛ පටික්කුලෝ ආ එතකොට එක මිනිස්සෙක් මෙතනද පැමිණෙනවා ජීවත් වෙන කැමැතිව එළ නොමරුණු කැමැතිව සුව කැමැතිව දුකට පිළිකුල වූ මිනිස්සෙක් වෙනවා ඒ කියන්නේ දුකට අකමැති ඒ කියන්නේ ජීවිතයට කැමැති මැරෙන්න අකමැති සැපයට කැමැති දුකට අකමැති මිනිස්සෙක් වෙතෙන් දෙනවා එතකොට තමේනන්දේ බලවන්තෝ පුරිස් බලවන්තෝ පුරිසා නානා බාහසු ගහෙත්වා අංගාරකාසු උපකට්ඨේ. ආ. ඒ වල බල සම්පන්න මිනිස්සු දෙන්නේ කරන වැඩේ දෙපැත්තේ අර සැපයට කැමැති, මැරෙන්න අකමැති, එන ජීවත් වෙන්න කැමැති, දුකට අකමැති මිනිස්යාගේ දෙපැත්තේ බාහුවකින් අල්ලගෙන ඉර මොකද කරන්නේ? මේ අඟුල වලට අදිනවාද? අඟුල වලට අදිනවා. ඒ වෙලාවේ මොකද වෙන්නේ? සෝ පොරිසෝ ඉති චිතිජේව කායං සම්නාමේ යාති. එතකොට වහ වහ මේ අඹුරු අඹුරු වලටයි කියන්නේ ගිනි ගිනි පුපුරු වලටයි දුමටයි චිටි චිටි ගාලා මේ මිනිස්යාගේ ශරීරේ පිච්චෙන්න ගන්න. දැවෙන්න ගන්න. එතකොට එහෙම වෙනකොට මොකද වෙන්නේ? ඊට පස්සේ මේ අඟුල වලට ඇදලා ගන්න පුළුවන්. එහෙම දානකොට මොකද වෙන්නේ? ඒම හේතු කරගෙන අනිවාර්යයෙන්ම මරණයටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මරණාසන්න දුකකටමපත් වෙන්න පුළුවන්. ඉතින් ඔය මම අහලත් තියෙන මම දැකලත් තියෙන සමහරක් අර මේ වීඩියෝ වල එක එක මේ පළාත්වල, එක එක රටවල් වල මේ ධර්මයක් නැති අධාර්මික රටවල් වල මේ වැරදි කරන මිනිස්සුන්ව අමු අමුවේ දාලා වරවලා මේ මේ වලවල් කාණු වලට දාලා ඉවරලා ඔය කැලෑ කොලාතු කපලා දාලා ගිනි තියන. ඉතින් ඒ වෙලාවේ ගිනි දැල් වලට පිච්චෙනකොට මේ මිනිස්සු දුවන්ට හදන. ඇද වැදලා ගහලා ගහලා නැවත අර අඟුරු වල ගිනි ගිනි වලටම දානවා. ඉතින් ওই විදිහට අදටත් මේ සමාජයේ මිනිස්සු මිනිස්සු අමු අමුවේ ওই විදිහට මරනවා. ඉතින් ඒවලි පුරුස්සනවා. ඉතින් ඒ ඒ ඒ ඒක බුදුරජාණන් වහන්සේ අද අපට පැහැදිලි කොට වදාළ මෙතනදී නම් ඒ වගේ පිච්චි පිච්චි ඉන්නකොට අඟුරු අඟුරු නිසා ගිනි දැල් වලින් පිච්චෙනවනේ මිනිස්සු. පිච්චෙනකොට මොනතරම් දුකටපත් වෙනවද? අන්න ඒ වගේ තමයි තේරුම් ගන්න කියනවා මේ කාමයට ඇවිදින් අංගාරකා සූපමා කාම මේ කාමයේ ඇවිදින් හරියට අඟුරු ගොඩක් අඟුරු වලක් අඟුරු වලක් හා සමානයි. එහෙනම් අනිවාර්ය අඟුරු වලකට අඟුරු ගොඩකට වැටුන කෙනෙක් නගින් යන කෙනෙකුට යම්කිසි හානියක් සිද්ධ වෙනවමයි. නේ ආයෙත් බේරින්න නැහැ. මොකක් හරි හානියක් සිද්ධ වෙනවා. ඒ වගේ තමයි මේ අපි අසකනනාසාදී අරමුණු යම්කිසි කාමසිතවිල්ලක් කාම අරමුණක් ගත්තනම් මේක සැපයි සැපයි සාන්තයි සාන්තයි සුන්දරයි සුන්දරයි ආස්වාදයි ආස්වාදයි කියලා හිතලා හිතලා ග්‍රහණය කර ගන්න කර ගන්න කර ගන්න ඒ තුලම හිත පවත්වන්න පවත්වන්න ඇති වෙන්නේ මානසික දුක. මොකද ඒ ලැබෙන කාමසිතවිල්ල ටික වෙලාවක නැති වෙලා මානසික දුකක්. ඒක නැවත නැවත හිතෙන් ආයාස කරන්නේ මට ලැබේවා ලැබේවා ලැබේවා මට මේ දේ ලැබේවා ලැබේවා කියන උපාය සහිතයි. ඒකෝට මේ ආ දුක් සහිත නිසා උපාය සහිත නිසාම බොහෝ ආදීන වලට ලක් මේ ආදීන හේතු කරගෙනම මේ යෝගාවචරය අර නුවණින් කාමීලියා දැකලා අරමුණක් කෙරවල මධ්‍යස්ථ කර උපේක්ෂා කරගන්න හිත උපේක්ෂා කරගෙන භාවනාවට ඉඳ ගන්නවා භාවනාවේ හිත සමාධිගත කරලා චතුත්ථ ධානය දක්වා ගිහින් චතුත්ථ ධානයෙන් මනාව චතුත්ථ ධානය උපේක්ෂාව වඩමින් මොකද කරන්නේ මේ යෝගාවචරය අර කාමෙන් බොහෝම දුරස්ව වාසය කරනවා. එහෙනම් උපේක්ෂාව කියනකොට ගොඩක් උපේක්ෂා බෙදනවානේ. උපේක්ෂා වර්ග 10ක් තියෙනවා මට මතක හිටියේ. ඒ කියන්නේ සලාංග උපේක්ෂාව කියලා කියන්නේ මේ ඉන්ද්‍රියන් දමනයේ ඉන්ද්‍රියන් කියන්නේ කාමාදී ඉන්ද්‍රියන් මේ අසාදී ඉන්ද්‍රියන්ට අරමුණ එනකොට මේ අරමුණ දිහා මධ්‍යස්ථ වෙමින් තරංග උපේක්ෂාව කියන්නේ. ඒ ඒ උපේක්ෂාවේදී මේ වෙලාවට විතර ඒක ස්ථිර නැහැ. එහෙනම් චතුත්ථ ඥාන උපේක්ෂාව මෙන්න බුදුරජාණන් පැහැදිලිය. මුලින් පැහැදිලි කරන තරංග උපේක්ෂාව තරංග උපේක්ෂාවේ හිත මුලින් තියෙන මධ්‍යස්ථ බලන්නේ හිතට අර අරමුණ ඇලෙන්නත් එපා ගැටෙන්නත් එපා. අරුණා කාමයේ ගැටුණා ද්වේෂය. ඒත් දෙකම කෙලෙස් සහිතයි. උපේක්ෂාව වෙලා භාවනාවට ගන්න කියන්නේ. භාවනාවෙන් දැකගෙන වෙලා චතුත්ථ ධ්‍යාන උපේක්ෂාවෙන් මේක සමාධිගත කරන්න කියනවා. සමාධියෙන්ම කාමෙන් ඈත් වෙන්න කියනවා. ඒකයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අනුශාසනාව. ඊළඟ නැවත තථාගතයන් වහන්සේ මේ යෝග මේ ගෘහපති පුත්‍රයාට පැහැදිලි කොට වදාළේ සුපින කූපමා කාමා වුත්තා භගවතා බහු දුක්ඛා බහු පායාස ආදීනෝ එතබිහු එහෙනම් මේ කාමයේ උපමා කරා සිහිනේක මොකද්ද මේකේ තේරුම තේයතාපි ගහපති පුරිසෝ සුපිනකම් පස්සේය ආරාම රාමණීයකම් වන රාමණීයකම් භූමි රාමණීයකම් පොක්කරණි රාමණීයකම් සෝ පටිබුද්ධෝ න කිංචි පස්සේය ආ එක මිනිස්සෙක් නිදාගෙන ඉන්නකොට සිහිනෙන් දකින බොහෝම ලස්සන ආරාම උයන් වතු. ඊළඟට මේ කුප්පාරාම, පලරාම ආදී මේ මල් වතු, පළතුරු වතු දකිනවා. ඊළඟ බොහොම ලස්සන භූමි දකිනවා. ඉඩකඩම් දකිනවා. ලස්සන උයන් වැව් පොකුණු දකිනවා. එතකොට සමහරක් කරන්නේ මේවත් එක්කම නොඑක් නොඑක් විලාසිතා Taman දකින්න පුළුවන්. සමහරක් Taman ධනපතියෙක් වෙලා රජෙක් වෙලා සිටුවරයෙක් වෙලා මහා බොහොම මහා බල සම්පන්න කෙනෙක් වෙලා ඒ ජීවත් වෙන ආකාරය Taman හීනෙන් දකිනවා. හැබැයි හීනෙන් දකිනකොට බොහොම සතුටුයි. ඔබ දැන් බොහොම ධනවතේ, සිල්වතේ, ගුණවතේ, එහෙම නැත්නම් මහා පෝසතේ, කෝටිපතියෙක් හිතනවා. හැබැයි පටිබුද්ධ නැකින්පස්සේ නැගිටතර පස්සේ කිසි දෙයක් පේන්නේ නැහැ. තථාගතයන් වහන්සේ පැහැදිලි කොට වදාළේ ඒ වගේ තමයි ආර්ය ශ්‍රාවකයන් වහන්සේ සිතනවා මේ කාමයේ විදිහින් සිහිනයක් වගේ. මොකද අපි දැන් යම් කිසි දෙයක් දකිනකොට ඇස් දෙකින් හිතනවා මටත් මෙහෙම ලැබෙනවා නම් ජීවිතේ. අපිට යම් දෙයක් ඇහෙනකොට මටත් මෙහෙම පුළුවන් නම්. ඒකට ඒ ඇහෙන වෙලාවට හිතන එක සිහිනයක් වගේ. හැබැයි ටික වෙලාවකින් මේක නැති වෙනවා. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් පැහැදිලි කොට වදාළේ තමන්ගේ හිතට ඇති වෙන මේ කාමය යම්කිසි කාම අරමුණක් ආවනම් මේක සිහිනයක් හා සමානයි. මේ සිහිනේ ලොකුමා කරගන්න මේක මහ දුකක්, දුක් සහිතයි, ආදීනෝ සහිතයි, උපායාස සහිතයි. ඒක නිසා යෝගාවචරයා ඒන සිටිවිල්ල දිහා මධ්‍යස්ථව සිට පවත්වාගෙන ඊට පස්සේ භාවනාවට බැසගෙන භාවනාවේ චතුත්ථ ධ්‍යාන දක්වා හිත වඩලා චතුත්ථ ධ්‍යාන සමාධි හිත උන්න තැන්පත් කරගන්නවා. මෙන්න මේක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාලේ සුපින කෝපමා කාමාපය. ඊළඟ තථාගතයන් වහන්සේ පැහැදිලි කොට වදාලා යාචිත කූපමා කාම. යාචිත කූපමා කාම කියලා කියන්නේ ඉල්වාගත් දෙයක් වගේ. ඒ කියන්නේ දැන් අපි කෙනෙක් යමක් ඉල්වා ගන්නවා. අපි දැන් කෙනෙක්ගේ යමක් ඉල්වා ගන්නවා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා මේ රූපමාවසෙන් පැහැදිලි කොට වදාරන තථාගතයන් වහන්සේ තේයතාවි ගහපති පුරිසෝ ජාතිතකං භෝගං යාචිත්වා යානං වා පෝරෝසෙය්‍යං අවරමණි කුණ්ඩලං සෝ තේ යාචිතේකි යාචිතකේ භෝගේ පුරක්කතෝ පරිවුතෝ අන්තරාපණං පටිගැත්තේ ආ ඒ කියන්නේ යම්කිසි මිනිස්සේ අනිත් අයගේ ඉල්වාගත්ත බඩු මුට්ටු ඇතිව සමහරකට වටිනා වටිනා කියන දේවල් පතරන්දි ජීමුතු මිනික් වෙන්න පුළුවන් ඇඳ පිටු මේස වෙන්න පුළුවන් අඳුම් සඳුම් වෙන්න පුළුවන් හැම දෙයක්ම ඉල්වාගෙන බොහෝම සස්තන සර්වාභරණ සැලසීලා ඊළඟට මේ බොහෝ බඩු මුට්ටු පුරවාගෙන මේ මිනිස්සයා ගමෙන් ගමන නගරෙන් නගරට ඇවිදිනවා ඇවිදිනකොට මොකද වෙන්නේ සමේනම් ජනෝ දිස්වා එවම් මදින් දකින් දකින මිනිස්සු මෙන්න මෙහෙම හිතනවා මෙහෙම කියනවා භෝගීවත භෝගලසු මේ මිනිස්සයා මහා භෝග සම්පත් ඇති කෙනෙක් මහා කෝසත් කෙනෙක් එහෙනම් භවභෝග සම්පත් ඇතිව ජීවත් වෙන කෙනෙක් පරිභෝග කරන කෙනෙක් හිතන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී සමේන සාමිකා යත් යත්තේ පස්සෙයු සතතත්ත්වය සානි කරෙන්. හරියු. ආ. එතකොට දැන් මේ ඉල්ලාගත්ත බඩු වෙතම මම සැවිදින්නේ. ඒතර අර බඩු වල අයිතිකාරය දැන් ඉන්නෝනේ පිට. ඒතර මේ අයිතිකාරය වලින් දකින්න දකින්න අයිතිකාරය මේ මගේ බඩුව මේ මගේ බඩුව කියන අර මනුස්සයෙන් බඩුව අරගෙන යනවා. අරගෙන අරගෙන යනකොට මොකද වෙන්නේ? ඉතින් මේ මිනිස්යාට කිසිම දෙයක් කර තියාගන්න බැරි අන්තිමට මුකුත්ම නැත්තරම නැති කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාරනවා එහෙනම් ඒ වගේ තමයි මේ කාමය කියන්නේ ඉල් අනිත්‍යයෙන් ඉල්ලාගත් දෙයක් ඒකාකාරයි. එතකොට මේ අපිට මේ යම් සතුටක් ආස්වාදයක් ගෙන ඒකාකාරයි. අර සිහිනේතාවකාලික වගේ තමයි මේ ඉල්ලාගත්තදී తాවකාලික අනිහානි අපිට ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේම තථාගතනාත් පැහැදිලි කොට වදාලා මේ කාමය අපි ඉල්ලාගත් දෙයක් වගේ తాවකාලික අපිට අනිවාර්යයෙන්ම ඒ මොනසුන් දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් ඉල්ලාගෙන වමක් තියෙන වෙලාවට සතුටක් අපි වින්දට දුන්නට පස්සේ සතුට නැති වෙනවා. අන්න ඒක නිසා මේ කාමය කියලා කියන්නේ බොහොම දුක් සහිතයි, උපායන සහිතයි ආදීන බහුල වශයෙන් දේශනා කොට වදාලා මේ එසේ දකින යෝගාවචර නුවණින් දකින යෝගාවචරයා අර කාම අරමුණක් සිටිවිල්ලක් ආවම ඒ දිහා ප්‍රේක්ෂා කරගෙන මුලින් සිට පසුව භාවනා හිතද හිත බැසගෙන භාවනාවේ හිත සමාධිගත කරගෙන චතුත්ථ ධ්‍යාන සමාධි ප්‍රේක්ෂාවෙන් හිත මලවත්ව තැන්පත් කරගන්න. අන්න ඒ වෙලාවේ තමයි මනාව මේ කාමෙන් ඈත් වෙලා දුරස් වෙලා හිත පවතින්නේ. නමුත් තථාගතයන් වහන්සේ මේ කාමයේ ආදීනයක් වශයෙන් පැහැදිලි කරා ඉල්ලාගත් දෙයක් හා සමානයි කියන්නේ. ඊළඟ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ මේ කාමයේ දුක්ඛ පළුපමා කාම බහු දුක්ඛ බහු පායාස ආදීනොත් බීහෝ ඵලබර ගසකට උපමා කරා මේ කාමය මොකද මේ කියන්නේ සයථාපි ගහපති ගාමස්සවා නිගමස්සවා අවිදූරේ සිබ්බෝ වන සංයෝක්තම ගමකට හරි එහෙම නැත්නම් නියං ගමකට. ගම නියං ගම කියලා කියන්නේ ගම කියලා කියන්නේ කුඩා ගම. නියං ගම කියලා කියන්නේ ගම් කීපයක් එකට එකතු වෙලා හැදිච්ච ලොකු ගමකට. මේ නියං ගම කියලා. ඒක මේ ගමකට හරිය නියං ගමකට නුදුරේ තියෙන වන ලැබක්. පොඩි වන වනාන්තරයක් තියෙනවා. මේ වනාන්තරේ සතරස රුක්කෝ සම්පන්න ඵලෝව උප්පන්න ඵලෝච. අන්න එතකොට මේ කැලේ තියෙන සමහර ගහක් තියෙනවා බොහෝ ඵල භරිත ගෙඩි වලින් ඉදුණු ඵල වලින් පිරිච්ච ගහක් තියෙනවා. නෑ චක්සු කාංශි ඵලන භූමිය පටිතං. එතන මේ ගහ කිසිම ගෙඩියක් හැබැයි පොළොවට වැටලත් නෑ. එතකොට අතපුලිසෝ ආගච්ඡේය ඵලත්තිකෝ ඵලගවේති ඵලපරියතුන චර්මාණ. එතකොට මේ ඵලයන් හොයන ඵලයන්ගේ ගෙඩි ගෙඩි හොයන ගෙඩියන් වල අවස්ථාවක් ඇති. එහෙනම් මේ මේ මිනිස්සෙක් මේ කැලේ දෙනවා. ඒ ආවට පස්සේ තෝ සෝ තං වනසන්දං අජ්ජෝ ගහෙත්වා තං දුක්ඛං පස්සේය සම්පන්න ඵලං උප්පන් උපපන්න ඵලංච එතකොට දැන් මේ මනුස්සයා මේ කැලේට ඇතුළුණු මනුස්සයා මේ ගෙවි සහිත ඵල සහිත මේ ගහ දකිනවා ගහ දැකලා eh, නාස්තිච කාංශි ඵලාන භූමියම් පතිතං හැබැයි මේ ගහ ගෙසි ගෙඩියක්ව බිමට වැටුණත් නැහැ ජානාමිකෝ පනාහං රුක්ඛං ආරුහිතුං යන්නෝනා ඉමං ලෝකං ආරහිත්වා යාවදත්තංච කාදෙයන් උච්චංගං කුරේ කුරේයන් ආ එහෙනම් දැන් මම දන්නක මේකට කරන හොඳම වැඩේ කියලා මේ ගහට මම නගිනවා නැගලා හිතේ හැදී හොඳට පල කනවා කාලෙවල මම කැසට මේ මම කැහකට ගහගෙන ඒ මගේ ඇඳුමට සම්පූර්ව ගන්නවා වගේ හිතා ගන්නවා හිතාගෙන ඉවරලා මේ මිනිස්සයා දැන් උන්න ගහට නගිනවා ගහට නැගලා හැමති තරම් ගෙඩි කනවා දැන් ගෙඩි කාලා කාලා ඉවර වෙලා දැන් ඔන්න ගෙඩි වලින් පුරව ගන්නවා. එතකොට දැන් ඒ වෙලාවේදී අර ဒုတိ ය පුරුෂෝ ආගත්තිය. දෙවන පුරුෂයෙක් එනවා දැන්. තවත් මිනිස්සෙක් කියලා මේ කැලේට ගෙඩි හොයාගෙන ගෙඩි වල අවශ්‍යතාවයක් ඇති මිනිස්සෙක් එනවා. එනකොට මේ මිනිස්සයා තින්නම් කුටාරින් ආද. හැබැයි මේ මිනිස්සයා එන්නේ කෙටේරියු තරගෙන. අර කලින් ඔබ මිනිස්ස කෙටේරිය කරන්නේ නැහැ. දෙවෙනි මිනිස්ස කෙටේරියු කරන්නේ නැහැ. සෝතං වරසන්නම් අජ්ජෝග හේත්වා සංරුක්කම් පස්සේය සම්පන්න පලං උප්පන්න පලං. එතකොට මේ මිනිස්යා කරේ දැවිලින් දකින්නා මේ ගෙඩි සහිත ගහ පළබලක ගහ දැකලා ඉවර වෙලා මොකද කරන්නේ දැන් බිම ඇත්තේ නැහැ ගෙඩියක්වත්. එහෙනම් දැන් මොකද කරන්නේ කියලා දැන් දැක්කා ඊට පස්සේ නෑ නොකෝ පනහ ඥාන නිරුක්කම් ආවේ මම දන්නේ මේ ගහට නගින්න. දැන් ගහ නගින්න ඕනද දන්නේ නැහැ. යන්නෝනා ඉමං රුක්ඛම් මූලතෝ චෙත්වා යාවදත්තන්ට කාර්යයන් උච්චම්මං පෝරේ යති එහෙනම් හොඳ වැඩි නම් ගහ මුලින්ම කපලා බිම දාලා කැමැත්තරන් කාලා මේ මේ පුරෝග නරයන එක තමයි හොඳම වැඩේ කියලා දැන් මිනිස්සු හිතනවා හිතලා ඉවර වෙලා එහෙම හිතනකොට ඊට පස්සේ මේ මේ සෝ පුරිසෝ පඨම රුක්ඛම් ආරුල්ලෝ සතියසෝ න චිත්තමේ ඕරෝහේ ඉතින් අර ගාන මුලින්ම නැගව මිනිස්සයා ඉක්මනින් බැස්ස නැත්තම් මොකද වෙන්නේ? මේ මනුස්සයා ගහ කපනකොට අත්තන්වා වංජය අතපහ අතhari කැරෙන්න පුළුවන්. පය හරි දිනෙන්න පුළුවන්. එහෙම නැත්නම් අගේ වෙනස් වෙන ශරීර කොටස් කැරලා විදිහට යන්න පුළුවන්. සෝ තතෝ නිදාන ඒ හේතු කරගෙන මරණං වානිකච්චේ මරණයෙන් හරි පත් වෙන්න පුළුවන් නැත්නම් මරණාසන්න දුරකට හරි පත් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාලා අර ඵල සහිත දසකර නැගපු මිනිස්සයා ඵලවලට ආශාවෙන් පිරේතකෙන් කකා එතන හිටියොත් අර ගහ කපන වෙලාවේ බිමට බැස්සේ නැත්තම් ඒතරම්ම ඒවට විජුකමින් හිටියොත් වෙන්නේ අනිවාර්යයෙන්ම ගහ කඩා වැටෙනවා නැත්නම් ගහ කපනකොට වැටෙනවා අතපය කැඩලා මරණයටපත් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාලා තමන්ට කාමසිතුවිල්ලක් ඇවිල්ලා මේ කාමසිතුවිලි විජු වෙලා, පෙරේත වෙලා, නැඹුරු වෙලා, ඇලිලා ගැලිලා ඒකටම විචු වෙලා හිටියොත් මොකද වෙන්නේ? අනිවාර්ය මරණයකට හරි මරණ දුකට අපි අනිවාර්යෙන් පත් වෙනවා. මේ කාමයේ කියලා කියන හරියට අර කලබල රෝගකට උපමා කරමින් කථාගතන් දේශනා කරේ බොහොම දුක් සහිතයි, උපායාස සහිතයි, ආදීනු සහිතයි. ඒකම යෝගාවචරය නෝනින් මේක දැකලා ඒ කාම සිතිවිලි කෙරෙහි මධ්‍යස්ත කරගන්න සිත මුලින්ම මධ්‍යස්ත කරගෙන ඉවර වෙලා හිත මනාව උපේක්ෂාවෙන් තැන්පත් කරගන්න. ඊළඟට භාවනාවට බැසගෙන චතුත්ථ ධ්‍යානෙම හිත සමාධිගත කරගෙන චතුත්ථ ධ්‍යානෙම මේ කාමයන්ගේ ඈත් වෙලා දුරස්ත වෙලා අරමුණු දිහා බලන්න. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළේ මෙන්න කාමයන්ගේ ආදීනව. දැන් බලන්න මෙතනදී බුදුරජාණන් වහන්සේ කාමයන්ගේ ආදීනව අපට උපමා වශයෙන් පැහැදිලි කරා. මුලින් පැහැදිලි කොට වදාළේ අට්ටිකංක ලෝපමා කාමා උත්තා භගවතා බහු දුක්ඛා බහු පායාසා ආදීනෝ එතබීහෝ ඊළඟට මාංශ පේසූපමා කාම උත්තා භගවතා බහු දුක්ඛා බහු පායාසා ආදීනෝ එතබීහෝ ඊළඟ තිනුක්කූපමා කාම උත්තා භගවතා බහු දුක්ඛා බහු පායාසා ආදීනෝ එතබීහෝ ඊළඟට සුපින් අංගාරකා සූපමා කාම උත්තා භගවතා බහු දුක්ඛා බහු පායාසා ආදීනෝ එතබීහෝ සුපින කෝපමා කාම වුත්තා භගවතා භව දුක්ඛා භව පායාසා ආදීනවෝ එත්ත බිහෝ එනනම් යාසිත කෝපමා කාම භව දුක්ඛා භව පායාසා ආදීනවෝ එත්ත බිහෝ ඊළඟට රුක්ඛ පලෝපමා කාම භව දුක්ඛා භව පායාසා ආදීනවෝ එත්ත බිහෝ නම් තථාගතයන් වහන්සේ උපමා හතකින් මේ කාමයේ ගැන මෙතනදි පැහැදිලි කරලා. ඒක යෝගාවචරයට දකින්න හැටි කියලා දුන්නා. එතකොට මේ යම්කිසි යෝගාවචරයේ කාමයන්ගේ ආදීනව මේ විදිහට දැකලා මේ විදිහට අවබෝධ කරගෙන ඉවර වෙලා දැන් මේ යෝගාවචර ඊට පස්සේ මොකද කරන්නේ ආදීන මනාව තේරුම් ගන්න හිත හොඳට සමාධිගත කරගෙන චතුත් අධ්‍යාය දක්වා හිත සමාධිගත කරගත්තානේ ඊට පස්සේ නැවත නැවත මේ යෝගාවචර වර්ණව තවත් භාවනා කරමු දැන් ආනාපානසති භාවනාවෙන් පටන් ගත්තා නම් ආනාපානසති භාවනාව චතුත් අධ්‍යාය දක්වා හිත ගිහිල්ලා එතනින් නතර වෙන්නේ නැතුව කසල සමාපත්තිය පොදව ගන්නවා කසින සමාපatti උපදවාගෙන ඉවරලා අට සමාපatti උපදවා ගන්නවා. ඉතින් අට සමාපatti උපදවා කර තව තවත් සමත භාවනා කර්මස්ථාන ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඉවර වෙලා ඇතන් යෝගාවචරයෝ මේ කසින සමාධියෙන් පඨවි ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිත ඕදාත කියන මේ කසින අට 14 ආකාර වසීක්‍රමේ පුරුදු කරනවා. 14 ආකාර වසීක්‍රමේ පුරුදු කරලා මේ යෝගාවචරයට පුළුවන්කම ලැබෙනවා ලෞකික අභිඥාවන් දිනු කරගෙන ඉදෙමු කරන්නේ. ඒතකොට ලෞකික දැන් සතහාගතයන් වහන්සේ ඊළඟට පැහැදිලි කොට වදාළේ නම් මේ කාමයන්ගේ මනාව තව බොහෝ දුරට දුරස්ත වෙලා හිත පවත්වා ගන්න ඕනේ නම් තමයි මේ යෝගාවචරය නම් අභිඥා පැත්තට යොමු කරන්නේ. දැන් සතහාගත මේ සූත්‍රයේදී පැහැදිලි කොට වදාළම වෙන ඊළඟට මේ උපේක්ඛා සමාධි හේතු කරගෙන උපේක්ඛා සමාධිය කියලා කියන්නේ චතුත්ථ ධ්‍යාන හේතු කරගෙන. දැන් අරි සෝ ගහපති අරිය ශාවකෝ ඉමං ඒව අනුත්තරං උපේක්ඛාසති පාරිසුද්ධින් ආගන්න අනේක වේතං පුබ්බේ නිවාසං අනුස්සරති එහෙනම් ගෘහපතිය ආර්ය ශාවකයන් වහන්සේ මේ අනුත්තර වූ ශ්‍රේෂ්ඨ වූ උපේක්ඛාසති සමාධියට පැමිණලා මේ උපේක්ඛා සමාධියෙන් අනේක වේතං පුබ්බේ නිවාසං මේකාකාර පෙර ජීවිත මෙහි කිරීමෙන් නුවණ දිනු කරගන්න එහෙනම් මෙතන සාවකයන් වහන්සේ වචනයක් වචනයක් ගන්න අපිට විස්තර කරන්න ඇති වුණාට යම්කිසි යෝගාවචරයේ චතුත්ථ ධ්‍යානෙට ගිය පමණින් කුබේන වාසංසුතේ වඩන්න බෑ. එහෙනම් චතුත්ථ ධ්‍යානෙට ආනාපාන සතියෙන් ගියා නම් කුබේන වාසංසුතේ වඩන්න බෑ. එහෙනම් මතක තියාගත යුතුයි චතුත්ථ ධ්‍යාන ආනාපාන සති භාවනාවෙන් හරි මොනියම් භාවනාවකින් ගිය මේ තනත්තා කසින සමාපatti පුරුදු කරන්න ඕනේ. විශේෂයෙන්ම භූත කසින හතරයි වර්ණ කසින හතරයි. මේ කසිනාට හොඳට අට සමාපatti දක්වා වශී කරන්න ඕනේ. අට සමාපatti දක්වා වශී කරගත්ත යෝගාවචරය ඊට පස්සේ මේ කසිනාට වර්ණ 14 ආකාර වශී ක්‍රමය. 14 ආකාර වශී ක්‍රමයට වඩලා ඉවර වෙලා මේ මේ යෝගාවචරය තෝරගන්නවා එක්කෝ තේජෝ කසිනේ හරි එහෙම නැත්නම් ආලෝක කසිනේ හරි එහෙම නැත්නම් ඕදාත කසිනේ මේ තුන එක කසිනයක්. බොහෝ දුරට තෝරගන්න ඕනේ ඒවා එක කසිනයක් තමයි. මොකද තමන්ගේ සමාජයේ බලවත්ව විනිවිද යම දකින්න පුළුවන් ආලෝක සමාජික ලක්ෂණ තෝරගන්නවා. තෝරගෙන ඉවර වෙලා දැන් අර 14 ආකාර වසීක්‍රමයේ ඉවර කරාට පස්සේ දැන් 14 ආකාර වසීක්‍රමයක් ලීසි නෑ. මේ 14 ආකාර වසීක්‍රමය අඩුම ගානේ විසුද්ධි මාර්ගේ පැහැදිලි කරන්නේ සියවර දහස්වර එක පාරයන්ෙදි කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි යෝගාවචරයට පහසු කියන මේ මේ අභිඥා උපදව ගන්න. ඉතින් අර කසින් තුනේ එකක් තෝරගෙන ඉවර අපි උදාහරණයක් ඕදාත කසිනේ කියලා. එහෙනම් මේ යෝගාවචරයට ඕදාත පසිට හුරු වෙන්නම් මේ යෝගාවචරය දැන් මොන 14 ආකාර වශයෙන් ක්‍රම ඉවර ඉවර කරලා ඕදාත කසින් සම්වාදනවා. සමවද ඕදාත කසින් චතුත්ථ ධානය දක්වා යනවා. අන්න ඒක කියන්නේ උපේක්ඛාසති පාරිශුද්ධි. එහෙනම් චතුත්ථ ධානයට ගිහිල්ලා චතුත්ථ ධානයෙන් නැගිටලා දැන් ඊට පස්සෙන්න මේ යෝගාවචරයාගේ හිත දිහා තම බලන්න. හිතට හදවත හිත යොමු කරනකොට මේ චතුත්ථ ධාන ධානාංග නාම ධර්මයන් ඒ වගේ මෙතන රූප ධර්මත් එක්ක නාම ඔක්කොම නාම රූප වශයෙන් මේ යෝගාවචරේ පේන්න ගන්නවා. එතකොට මේ යෝගාවචර ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රම පිටිපස්සට ඇරගෙන හිත. ඊට පස්සේ හිත ඇරගෙන යනකොට 14 ආකාර වසීක්‍රම ආකාරේ නාම රූප යෝගාවචරේ පේන්න ගන්නවා. ඊට පස්සේ තමම භාවනා වාඩි වෙන්න කලින් දවසකට දෙකකට කලින් ওই විදිහට අතීතයට ඇරගෙන යන මෞකුස දක්වා. මෞකුස දක්වා ගියාට පස්සේ මෞඛසේ ප්‍රතිසන්දි අවගත අවස්ථාවේ කලන අවස්ථාවට යොමු කරනකොට ඒ දකින්න ප්‍රතිසන්දිගත අරමුණ. එහෙනම් නාම රූප ඔක්කොම පේන්න ගන්න. ඊට පස්සේ එහා පැත්තට යනකොට එහා පැත්තේ මලකඳ පේන්න ගන්න. මලකඳ පසාරගෙන යනකොට ඔන්න පේන්න ගන්නවා. ඒ මොන අරමුණක් නිසාද මරණාසන්න ජවණේ අරමුණ වෙනවා. ඒ අරමුණ නිසා තමයි මේ ප්‍රතිසන්දිගත එකම චුති ප්‍රතිසන්දි වශයෙන් ඔන්න මේ යෝගාවචර දකින්න. ඉතින් මේ ඒ යෝගාවචරයාගේ එක එක යෝගාවචර එක එක ආකාරයෙන් මේක කරන්න පුළුවන්. ඇතැම් යෝගාවචරයන්ට චුති ප්‍රතිසන්දේන බල බල ගිහයි. සමහරක් යෝගාවචරයන්ට මේ චුති ප්‍රතිසන්දේන විතරයි හැබැයි මේ කාහු වේපු හැටි ඇන්දි කරන්නේ මොනවද අම්මා තාත්තා කවුද ඒ ජීවිත කවුද කියලා හැමෝටම බලන්න බෑ. එහෙමනම් ඒ බලන්න නියම හොඳට හිත සමාධිගත කරගෙන බලන්න ඕනේ. ඉතින් ඒකයි අර කුම්බේ නිවාසානුස්සති ක්‍රම ගණනාවකට පැහැදිලි වෙන්නේ. එක ක්‍රමයක් තමයි දැන් ඔය යම්කිසි යෝගාවචරයේ හොඳට ධ්‍යාන සමාපatti වඩලා ඉවර වෙලා විදර්ශනාවට ගත කරනවා. ධාතු කර්මස්ථානයේ පාදක කරගෙන රූප කර්මස්ථානයේ වඩන නාම කර්මස්ථානයේ වඩන මේ නාම රූපයන් හොඳට වඩනවා. රූප වාස්ථානික නාම වාස්ථානික රූප නාම නාම රූප වාස්ථානික නාම රූප පරිච්ඡේද ඥානෙ හොඳට ශක්තිමත් වෙනවා. නාම රූප පරිච්ඡේද ඥාන ශක්තිමත් වෙන යෝගාවචරයාට පුළුවන්කම ලැබෙනවා තමන්ගේ හදවත දිහා හිත බලාගෙන නාම රූප වලල්ලන්න. නාම රූප වල අල්ලගෙන විදුපසල යන්න පුළුවන්. ඒ යන්නේ විපස්සනා සමාධිය. ඒ බව බුදුරජාණන් වහන්සේ කඥණී සූත්‍රයේදී පැහැදිලි කරනවා. මොකද කඥණී සූත්‍රයේදී පංචස්කන්ධ විපස්සනා පංචස්කන්ධ ක්‍රමයෙන් පෙර ජීවිත බලනට පැහැදිලි කරනවා. මේ කට කතාවේදී පැහැදිලි කරන්නේ නම් මේ කියන නාම රූප පරිච්ඡේද ඥානෙ ශක්තිමත් නියෝගාවචරය පිටිපස්සට හිත අරගෙන යනවා පටිසම්පාද ක්‍රමයෙන්. එතකොට ඒ තරත්තා ගිහිල්ලා හේතුඵල වශයෙන් බලනවා. ඒතකොට ඒ තරත්තාට පුළුවන් කමක් නැහැ මේ කාපු බීපු හැටි මොනවද පෙර ජීවිත බලන්න බෑ. පෙර ජීවිත 3 4 5 10 දැක යන්න පුළුවන්. ගොඩාක් සමහර යෝගාවචරයන් ඉතින් අර පෙර සංසාර දියුණු කරගත්ත පාරමී ශක්තිය තියෙනවා නම් පෙර සතර දියුණු කරගත්ත අභිඥා බල තියෙනවා නම් ඒවා උපස්තම්භක වෙලා එකපාරටම බොහෝ ජීවිත දකින්න පුළුවන් සමහරක් අය. ඒක එක පුද්ගලයන්ගේ චරිත ලක්ෂණ වෙනස්. තවදුරටත් තව තවත් ක්‍රමයක් තියෙනවා යම්කිසි යෝගාවචරයකට මේ තමන්ගේ පෙර ජීවිතයේ තමන්ගේ පෙර ජීවිතය ඉතන. හරිද? පෙර ජීවිත මොකක්ද කියලා දකින්න ඕනේ නම් මේ හොඳට නාම රූප උපස්සනාව වඩලා ඉවර වෙලා තමන් තෝරාගන්න තමන් කැමතිම කසින සමාධිය. කසින සමාධිය තෝරාගෙන සතුත් අධ්‍යයන් සමවදින. සමවදිනකොට අදිෂ්ඨාන කරනවා. නිමිති දිහා බලන අදිෂ්ඨාන කරනවා. අදිෂ්ඨාන කරනකොට ඇතැම් යෝගාවචරයන්ට එකපාරටම සතුත් අධ්‍යයන් සමාධියෙන් පෙර ජීවිතේ පේනවා. පෙර ජීවිතේ ඒ ඒ ජීවිතේ ඒ සර්ව සම්පූර්ණ නෙවෙයි පෙර ජීවිතේ එකපාරට පේන්නේ. හැබැයි මේක ඇවිදි හරියට මේ විදුලිය ටිකක් කරනවා වගේ ඇවිදි යන සමහර සමහරක ටිකක් වෙලා තියෙනවා. එතකොට මේ දැකපු දේ හරිද කියලා බලන්න මේ යෝගාවචර නාම රූප වෙලාස්සේම යනකොට මේ යෝගාවචර තේරම දැකපු දේ හරිද වැරදිද කියලා. ඒක ඉතින් කලාතුරකින් හරියන්නත් පුළුවන් සමහර අතට වරදින්නත් පුළුවන්. ඔය ඒකත් තව ක්‍රමයක් ඔය. එතකොට ඒ ක්‍රමෙන් බලනවා කියලා කියන්නේ එද මොනවා නමුත් මේ චතුත් අධ්‍යාන සමාධියෙන් මේක දකින්න පුළුවන්. ඒක ඒක ක්‍රමයක්. දැන් ඊළඟට තමයි නියම අවිඥා බල පිහිටුවාගෙන යන කම. එතකොට දැන් සමහරක් වෙලාවට ඔය අවිඥා බල පිහිටුවාගෙන පෙර ජීවිත බලනකොට ක්‍රම ගණනාවකට බෙදෙනවා. දැන් විපස්සනා නොකර විපස්සනා නොකර සමත විතරක් වඩලා සමත භාවනාවෙන් විතරක්ම යෝගාවචරයා ශක්තිමත් වෙලා පෙර ජීවිත බල කුපේන මාසානුසුත අභිඥා උපදවනවා. හැබැයි මේ යෝගාවචරයට පුළුවන් චුති ප්‍රතිසන්දි වශයෙන් බලලා කල්ප 40ක් දක්වා බලන්න පුළුවන්. කල්ප කල්ප 40ක් කියන්නේ මේ ලෝකේ විනාශ වෙන හැදෙන ආකාර 40ක්. ඒතකොට ඒ කියන්නේ එක ලෝකයක් විනාශ විනාශ වෙලා විනාශලා පවතිලා හැදිලා හැදිලා පවතිලා පවතින කාලේ මොනතරම් ආත්ම භාවි ලැබුවද කියලා අපි දන්නේ නැහැ. එහෙම වුණා ඒක බලන්න පුළුවන්. ඒතකොට කල්පාදලේ දක්වා යන්න පුළුවන්. මොකද හේතු දර්ශනා ඥාන නැති නිසා. ඒක එක ක්‍රමයක්. එතකොට යම්කිසි යෝගාවචරයේ සමත භාවනාව වඩලා හොඳට විදර්ශනාවත් වඩලා නැවත කසින උපදවාගෙන ඉවරලා අපසමාපatti උපදවාගෙන අභිඥා පිහිටවාගෙන කුබේ නිවාසානුස්තිය වඩනවා ඒ තරමටම කල්ප 500ක් 1000 දක්වා බලන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය ප්‍රකෘති ශ්‍රාවකයන්ගේ ස්වභාවය. හැබැයි ඊට වඩා බලවත් ආශ්‍රාව මේ මේ රහතන් වහන්සේ. ඊළඟ බලවත් අග්‍රශ්‍රාව. ඊළඟ බලවත් සෝත්‍රාප්ප පසේ බුදුරජාණන් වහන්සේ සෝත්‍රාප්ප බුදුරජාණන්. ඔය විදිහට මේ තෝරනාම උපේ නිවාසානුසිත වර්ණ ක්‍රම. එතකොට මෙතන සතාවිතන අපි පැහැදිලි කරන්නේ කොහොම නමුත් මේ යෝගාවචරය දැන් සතුත් අධ්‍යානලාභී යෝගාවචරය කසින සමාපatti හදාගෙන කසින සමාපatti වලින් අට සමාපatti උපදවාගෙන අට සමාපatti බලෙන් 14 ආකාර වසී ක්‍රමේ පුරුදු කරන වසී ක්‍රමෙන් පස්සේ කුබ්බේ නිවාසානුසුත අභිඥාව වඩනවා. එසේ වඩාගෙන යනකොට මේ යෝගාවචරයට සුදු ප්‍රතිසන්දි වශයෙන් දකින්න පුළුවන්. ඉතින් එක જાතිය දෙකක් තුනක් ඔය විදිහට දිගට බලන්න යනවා. ඉතින් සමානක් තවත් යෝගාවචරයෝ දැන් චතුත්ථ ධ්‍යානෙන් නැවිදලා නාම රූප විපස්සනාවේ යෙදලා දැන් නාම රූප සියල්ලක් හොඳට වඩලා ප්‍රකට කරලා ඉවර වෙලා නාම රූප බලේ පිහිටුවාගෙන නැවත චතුත්ථ ධ්‍යාන සම්වැදිලා කසන සමාපatti වඩලා ඒව 14 ආකාර වසීක්‍රමෙ පුරුදු කරලා ඊට පස්සේ දැන් ඔන්න ඔබේ නිවාසංශති වඩනවා ඒ යෝගාවචරයට අර කල කලින් වඩා හොඳ විනිවිදව ඒ ජාතිවල කාපු විප්‍රයට හැම දෙයක්ම නිවැරදිව දකින්න පුළුවන්. ඔන්න ඕක තමයි ඒ පුබ්බේ නිවාසංශති අභිඥා ස්වභාවය. ඊළඟ තථාගතයන් වහන්සේ මේ පුබ්බේ පුබ්බේ නිවාසංශති අභිඥා උපදව ගන්න පුළුවන්කම ලැබෙන්නේ නම් මේ කාමයන්ගෙන් ඈත් වෙලා සතොත් අධ්‍යයන උපදවාගත්ත ආර්ය ශ්‍රාවකයන් වහන්සේට පමණයි. එහෙනම් තථාගතයන් වහන්සේ මේ පොතදී ගෘහ පුත්‍රයාට පැහැදිලි කරන්නේ ගිහි ගෙදර ඉන්න කෙනෙකුට ගිහි ඇඳුමෙන් සැරසලා ගිහි වැඩ කරමින් මම දැන් කාමයෙන් වෙන්වලා මං සියල්ලක් අත්හැරලා ඉන්නේ කියලා හිතුවට මේ යෝගාවචරයට ඒ පුද්ගලයාට මේ කියන ගුණ වඩන්න පුළුවන් කමක් නැහැ. මේ කියන කාමී ආදීනව ලහින්න පුළුවන් කමක් නැහැ. අපි හිතමු දැන් යම් කිසි කෙනෙක් යම් කිසි පිය කෙනෙක් දැන් එහෙම එහෙම පියවර අපට අනන්තවත් හම්බෙලා තියෙනවා. පියවරු කියන්නේ අපි නම් දැන් ස්වාමීන් වහන්සේ නිදහස්නේ. දැන් දරුවෝගේ ඔක්කොම නිදහස් වුණා. දැන් අපි වෙළඳාමෙන් අත්හැරලා අපි වැඩපල කරන්න ගෙදර නිදහස් ඉන්නවා. මේක තමයි නිදහස් ජීවිතය. එහෙම හිතුවට දරුවන්ට ප්‍රශ්නයක් වුණොත් යන්න නෑ බලන්න. තමන්ගේ ව්‍යාපාර ප්‍රශ්නයක් වුණොත් බලන්න යන්න වෙනවා. එතකොට හැම මොන දේ වුණත් ඒවට ඇගිලි ගසා ඇගිලි ගා අපට බලන් සිද්ධ වෙනවා. ඒක නිසා කියන්නේ ගිහි ගෙදර කෙනෙක් ඉඳගෙන වෙන් වුණා කියලා කියන හිතෙන් වෙන් වුණා කියලා කිව්වට ඒක නියම වෙන්වීමක් නෙමෙයි. හිතෙන් වෙන් වෙනවා කියන සම්පූර්ණ කයෙන් මුලින් වෙන් වෙලා හිතෙන් වෙන් වෙනවා. සමහර අතර ලෝකෙට පේන කයෙන් වෙන් වුණා කියලා කියොත් හිතෙන් වෙන් වෙලා නැහැ. එහෙනම් නියම ක්‍රමය නම් සම්පූර්ණයෙන්ම ඈත් වෙන එක තමයි නික්කම්මේ කියලා කියන්නේ. ඒතකොට එහෙම නික්කම්මේ පුරාගත්ත කෙනෙකුට පමණයි කාමයේ ආදීනෝ දැකලා ඉවරලා මේ කියන ධ්‍යාන සමාධි සමාපත්තිය අධිඥා විපස්සනා බල පිළිටුවා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟ දෙවන අභිඥාව තවත් අභිඥාවක් වශයෙන් තථාගතයන් වහන්සේ පැහැදිලි කොට වදාරනවා අරිය ශාවකෝ එමන් ඒව අනුත්තරම් උපේක්ඛාසති පාරිසුද්ධින් ආගම්ම දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුෂ කියන සත්‍යේ පස්කති තවමානේ උපජ්ජමානේ හීනේ පනීතේ සුවන්නේ දුප්පන්නේ සුගතේ දුග්ගතේ යථා කම්මෝපගේ සත්‍යේ පජානාති. ආ මේ කියන්නේ දිබ්බ චක්කු අභිඥාව ගැන පැහැදිලි කරලා කතා කරනවා. එහෙනම් මේ යෝගාවචරයාටත් දිබ්බචක්කු අවිඥා උපදවා ගැනීමේදී චතුත් අධ්‍යාන සමාධියෙන්ම තමයි ඒ දේ ලබන්න පුළුවන්. ඒ කියන්නේ දෙවියන්ගේ ඇසෙන් පිරිසුදු වූ එතන සාමාන්‍ය මිනිස්යාගේ අත ඉක්මවා ගිය නියම සමාධි ආලෝකේ මේ චුත වෙන සත්‍යයන්, ඉපදෙන සත්‍යයන්, ඊළඟට මේ හීන පහත් ප්‍රණීත සත්‍යයන් වර්ණවත් දුර්වර්ණ සත්‍යයන් සුගතියේ දුගතියේ සත්‍යයන් එන මොන මොන කර්මයට අනුව උපන්නේ මේ සත්‍යය හැමදේම බලන්න පුළුවන් මේ හැම දෙයක් බලන්න නම් මේ යෝගාවචරය කුමක්ද කළ යුතුද මුලින් ප්‍රකාශ කර විදිහට චතුත් අධ්‍යාන උපදවාගත්ත කොමණින්ම බෑ මේ යෝගාවචරය එන අනිවාර්යයෙන්ම පුරුදු වෙන්නට ඕනේ කසින භාවනාව කසින භාවනාවෙන් අත්ත සමාපත්තිය උපදවාගෙන ඊළඟ මුලින් මතක් කර විදිහ භූත කසින හතරයි වර්ණ කසින හතරයි 14 ආකාර වසීක්‍රම පුරුදු වෙලා වසීක්‍රමෙන් පස්සේ මොකද කරන්නේ? සතිය ධ්‍යාන සමවදිනවා. සමවද සතිය ධ්‍යාන නැගිටිනවා. නැගිටලා චතුත්ථ ධ්‍යානෙ අදිෂ්ඨාන කරලා චතුත්ථ ධ්‍යාන සමාධියට හිත ඒ කියන්නේ උපචාරයට තියෙන උපචාරය තමයි නැගිටින්නේ. චතුත්ථ ධ්‍යානෙ යන්නේ. මොකද චතුත්ථ ධ්‍යානෙ ගිහිල්ලා මේ දිබ්බචක්ක ඔබිටම හොදවන්න බෑ. එහෙනම් චතුත්ථ ධ්‍යානෙට යන්නේ නැතුව චතුත්ථ ධ්‍යාන උපචාරයෙන් තමයි මේ ලෝකෙදී බලන්නේ. තමන් මුලින්ම අදිෂ්ඨාන කරනව ප්‍රදේශයක්. ඒ ප්‍රදේශෙට හිත යොමු කරන ආලෝක හරියට උඩ කින විශාල විදුලි එළියක් අපි ගහමු කියමු. ඒක විශාල විදුලි එළියක් විදුලි පන්දමක් අල්ලනකොට මුළු පලා ඒ පලාතේ ඒ එළියෙන් පලාත ඉතල අපිට විනිවිද පේනවානේ. ඒක ඉන්න සත්තු මොනවද ගහ කොළ මොනවද ඔක්කොම පේන්න ගන්නවානේ. අන්න ඒ වගේ තමයි යෝගාවචරය තමන්ගේ සමාධිය එක්තරා ප්‍රදේශයක අනිෂ්ඨාන කරන පතරවන. පතුරවනකොට තම බලනවන එතන ඉන්න මොනවා සත්තුද කියලා ඒකත් දකින්න පුළුවන්. එතකොට මිනිස්සු දකින්නොත් මිනිස්සු දකින්න පුළුවන්. අපි හිතමුනේ මිනිස්සු දැක්ක කියලා. නැත්නම් මලකඳක් දැක්ක කියමුකෝ. මේ මලකඳ දිහා බලලා මේ මිනිස්සයා කොහෙටද මොනවායි කර්මයෙන් ගිහී කියලා බලන්න පුළුවන් යථා කම බොම ඥානයි. ඒ බැලීමේ දිපචක්කු ඥානය බලන ඒ සත්‍යයේ කර්මයේ බැලීම යථා කම් උපගම ඥාන. යථා කම් උපග ඥානයි. ඒක ඥාන දෙකක්. හැබැයි දිබ්බචක්ක අභිඥාව නැතුව යථා කම්මූපක ඥානෙ ළමන්න බෑ. දිබ්බචක්ක අභිඥාවෙන් කරන්නේ බැලීමයි ඒ දකින්න සත්‍යයේ කර්මයේ වැලීම තමයි යථා කම්මූපක ඥානෙ. ඊට පස්සේ මොකද වෙන්නේ මේ යෝගාව යෝගාවචර අපිට දැනෙන පෙරේතේ මේ පෙරේතයා හිත යොමු කරනකොට දකිනවා මොන වගේ කාය දුස්චරිතයක් වචී දුස්චරිතයක් මොන වගේ මනෝ දුස්චරිතයක් මොන වගේ අකුසල කර්මයක් කරලාද මේ තත්ත්වයටපත් උනේ කියලා දකින්න පුළුවන්. අන්න කර්මය දකින්න. කර්මය දකින්න ඉතින් අර ඒ ප්‍රේතයා දැක්කම ඒ ප්‍රේතයාගේ හදවතකට හිත යොමු කරගෙන ඒ හදවතේ නාම රූපවල දකින්න. දැකලා දැනවට අරමුණ පේන්න ගන්න. ඉතින් මේව සමහරක් වෙලාවට සුරංගනා කතා කියලා තිදෙන වෙලාවකට මොකද සමහරක් අය එහෙම හිතන්න පුළුවන් මේවා දකින්න බෑ කරන්න නමුත් හරියට මාර්ගයෙන් දකින්න පුළුවන් කරන්න පුළුවන්. ඒක තමයි දිබ්බ චක්කු අභිඥා ස්වභාවය. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි දැන් තේරුම් ගන්නවා නම් තවදුරටත් මේ මේ දිව්‍යචක්කු අවිඥාව මනා උපදවාගත් උපද ඉපදීම. කියන්නේ සාමාන්‍යයෙන් අපි දැන් තේරුම් ගත්තොත් මේ මේ කියන කුබ්බේ නිවාසානුසුති අභිඥාව දිබ්බචක්කු අභිඥාව නිවැරදිව පිළිසිදුව නිර්වෘල්ව උපදවන්න පුළුවන් අනාගාමී. සෝවාන් නෙමෙයි සකදාගාමී අනාගාමී මහන්සිය. දැන් බොහෝ වෙලට මේ සූත්‍ර දේශනාවලදී ඔය චතුත්ථ ධානයෙන් පස්සේ අභිඥාව පෙන්නනවානේ. අභිඥාව පෙන්නනකොට ඒ අතර තියෙන ලොකු හිඩසක් තියෙනවා. ඒක දේශනාවේ නෙමෙයි. නමුත් ඒ හිඩසකේ චතුත්ථ ධාන උපදවා ගත්තා නම් මේ යෝගාවචරයා ඒ ධ්‍යාන උපදවාගෙන යන විදර්ශනා වඩනවා. දර්ශනවල නාම රූප පරිච්ඡේද ඥානීය පච්චේ පරිඥා ඥානීය සම්මසන ඥානීය උද්‍යබ්බේ ඥානීය භංග භය ආදීන නිබ්බිදා මුංචක කම්මිතා පටිසංකානුපෙක්කන සංකාරුපෙක්කා කියන ඥාන උපදවාගෙන ඊළඟට අනුලෝම ඥාන ගෝත්‍ර ඥාන සෝතාපට්ටි මාර්ග ඵල ලබනවා ඒ වෙලේ යොන්න සංයෝජන ප්‍රහාණය වෙනවා එතනදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය වෙනවා ඊළඟ නැවතත් මේ සෝවාන් ආර්යතුමන් වහන්සේ සකදාගාමී වෙන්න උත්සාහවත් වෙලා වෙලා වෙලා වෙලා නැවත ඔන්න සකදාගාමී මාර්ගඵල ලබනවා. ඒ වෙලාවේදී කාමරාග පිටික තුනී වෙනවා. හරිද? ඊට පස්සේ සකදාගාමී වහන්සේ හොඳට ධ්‍යාන වඩලා වඩලා වඩලා ශක්නාම රූප නැවත සංස්කාර අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් වඩලා වඩලා වඩලා වඩලා අදිෂ්ඨාන කරගෙන අනාගාමී බවට පත් වෙනවා. කාමරාග පිටික සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. එතකොට මේ සූත්‍රයේදී පැහැදිලි කරන බුදුරණන් කාමී ගැන. මේ කාමය සම්පූර්ණ නැති නැති කිරීම. දැන් බලන්න මේ සූත්‍රයේදී එක එක තැන්වල පැහැදිලි කරන අවසානයේදී තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා දාන්නේ උපේක්ඛා ඒකත්තා ඒකත්සිතා යත්ස සම්බුසෝ ලෝකාමිසං උපාදාන අපරිශේෂා නිරුච්ඡanti ඒ කියන්නේ මේ උපේක්ෂා සමාධි සමවැදේ සමෝපේ හිතම ආව සංපත් කරගත්ත මේ යෝගාවචරය සියලුම ලෝකාවිත උපාදානයන්ගේ අත මෙදෙනවා. ඉතිරිවත් නැතුවම නිරුද්ධ කරනවා. ප්‍රේණකම්. ඒ කියන්නේ කාමයේ සම්පූර්ණයෙන්ම මේ සාමාන්‍ය කාමයේ කියන්නේ වස්තු කාම, ක්ලේශ කාම කියන මේ කාමයේ රූපරාග රූපරාග නෙමෙයි මේ අනෙක් පංචකාම සම්පස්සහිත මේ සියලු කාමය ප්‍රහේණය වෙනවා නේද? හරි. අනාගාමි මාර්ගඵල නිවන් දැක්කම තමයි සම්පූර්ණ කාමෙන් අත මිදෙන්නේ. රූපරාග රූපරාග තිබුණාට ඒක එතන ඕලාරික නෑ. ඕලාරික කාමෙන් අත මිදෙන්නේ අනාගාමි. ඒතර මේ අනාගාමි ත්‍ත්වයට පත් වුණ යෝගාවචරය තමයි ඉතින් පැහැදිලි කරන්නේ. න ආය ශ්‍රාවකයක නෑ හැබැයි මතක තියාගත යුතුයි අනාගාමි එකපාරට බෑ. එනම් මුලින් අපිට මේ ඇති වෙන මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පංචකාම සම්පස්ය මධ්‍යස්ථ හිත පවත්වලා ඊළඟට ඒ වගේ ආදි මුලින් අපි ආස්වාද වෙන්න ආස්වාද කරලා ආදීනෝක විඳිනවා ආදීනෝත් අපි දැකලා ඉවර වෙලා නිස්සරණ අපි හොයනවා නිස්සරණ නැගින් භාවනාවට බැස ගන්නවා භාවනාවට බැසගෙන භාවනාවෙන් සමාධි උපදවා ගන්න සමාධි උපදවා ගන්න ධ්‍යාන සමාධි සමාපatti අභිඥා විපස්සනා ඥාන උපදවා ගන්න ඉතින් අභිඥා කියන්නේ සාමාන්‍ය අභිඥා බලවත් අභිඥා නෙමෙයි ඉතින් විපස්සනා ඥාන උපදවාගෙන සෝවාන් මාර්ගඵල සකදාගාමී මාර්ගඵල අනාගාමී මාර්ගඵල ලබනවා ඒක සතාවතෙන් වහන්සේ මේ කාමයේ ආදීන අවසානයේ පෙන්වන අනාගාමී මාර්ගඵල දක්ව ගිහිල්ලා. අනාගාමී මාර්ගඵල ලැබුතුමන් වහන්සේ තමයි කාමයේ ඕලාරික කාමයේ සම්පූර්ණ අපිරිසුණු නිසා උන්වහන්සේ තමයි ඔන්න අභිඥා උපදවන්නේ. කුබ්බේ නිවාසාංශ අභිඥාව, දීපචක්ක අභිඥාව. දැන් මේ ඒ අභිඥාවේ උපදවගත්ත මේ යෝගාවචරය ඊට පස්සේ මොකද කරන්නේ? අරිය ශාවකෝ ඉමං ඒව අනුත්තරං උපේක්ඛාපරිපාරිසුදි ආගම්ම ප්‍රපතිය ආර්ය ශ්‍රාවකයන් වහන්සේ මේ කියන අනුත්තර උපේක්ඛා සමාධියෙන් යුක්ත උපේක්ඛා සතියෙන් යුක්ත වූ මේ සමාධියද පැමිණ ආසවානක්ඛය අනාසවං චේතු විමුක්ති පඤ්ඤා විමුක්ති දිට්ඨියව ධම්මේ සයන් අභිඥා සත්‍තිකත්ව උපසම්පදියති ආශ්‍රවයන්ගේ ඡේදීමේ අනාශ්‍රව සංඛාත අරිහත් ඵල චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය මනාව අවබෝධ කරගන්න ඕනේ දකින්න. ඒ කියන්නේ අරිහත්ත්වයටපත් වෙනවා. ඒ තාවකාසෝ ගහපතේ අරියස්සවිනී සබ්දේන සම්බන් සබ්බතා සබ්බං ගෝහාර සමුච්ඡේදෝ හෝති. මෙන්න මේක තමයි ආරෙවිනී සිරු ආකාරයෙන් කියන මේ සර්වාකාරයෙන් කියන සියල්ලම ව්‍යවහාරයෙන් අතමිදුනා කියලා කියන රහත් භාවයට පත් වුණාම තමයි සම්පූර්ණයෙන්ම ව්‍යවහාර ලෝකෙන් අපි අතමිදුනා කියලා කියන්නේ. එහෙනම් අරිහත්ත්වයට දක්වා යන මාර්ගය තමයි තාකතයන් වහන්සේ මේ පොතලිය කියන ගෘහපති පුත්‍රයාට පැහැදිලි කොට වදාළා. ඊට පස්සේ මේ පොතලිය සංකී මානසික ගහපති යථා අරිය සවිදේ සබ්බේන සම්බන් සම්බතා සම්බන් වෝහාර සමුච්ඡේදෝ හෝති. ඒක තථාගතයන් වහන්සේ අහනවා දැන් නුඹ ඇහුණානේ දැන් නුඹට දැන් අහුම්කන් දුන්නානේ දැන් ආර්ය විනය කියන මේ වෝහාර සමුච්ඡේදේ මොකද්ද කියලා. දැන් නුඹට හිතන්නේ මොකක්ද? ඒ වෙලාවේදී එතන ස්වං ඒවරූපං වා සංකේද අත්තනි සමුපස්සති. එහෙනම් මේ කියන විවහාර සමුච්ඡේදේ දැන් ඔබ හිතන්නේ ඔබ දැකලා තියෙනවද? දැන් ඔබ කියනවා මම දැන් සියල්ලම අතනෙදිද ඔක්කොම අත්තන්නේ නේද දැකලා තියෙනවද? එහෙනම් කෝචාහම් බන්තේ ස්වාමීනි මොකද්ද මේ කියන්නේ? ඈ ආර්ය විනය කියන මේ විවහාර සමුච්ඡේදේ මොකද්ද මේ? ආරකා අහම් බන්තේ අරිය සුවිනේ සබ්බේ සබ්බන් සබ්බාදා සබ්බ මෝහන සමුච්චේද ස්වාමීනි මේ ආර්ය විනයෙහි කියන මේ සියල්ලගේ අත මිදුණ ඕහාර සමුච්ඡේදයෙන් අත මිදුණා කියන මේ කියන කතාව ස්වාමීනි මේ මීට කලින් අපි අහක් නැති දෙයක්. එතකොට මේ මේ කියන ස්වභාවය හරියට අහසට පොළොවේ වෙනස්. ඒ කියන්නේ අපි දැන් මේ අහසයි පොළොව අහසගේ පොළොව කියන්නේ මේක අහස ගැන මේක කියලා හිතුවොත් තථාගතයන් වහන්සේ කියන ක්‍රමය අපේ තුනේ අහසට පොළොව වගේ වෙනස් මේ කියන කතාව. ඒ විතරක් නෙවෙයි ස්වාමීන් මේක පෙර අපි හිතාගෙන හිටියේ අනෙක් පිරිවැජිය හොයන්නිකාන්ත ආජීවක පරිපාලක මේ අය තමයි ඉතින් නියම මේ ගිහි ව්‍යවහාරයෙන් අත මිදුණු අය. ඉතින් මේ අයත් අපි නොදන්නාකම නිසා ඒ අය තමයි දන්නේ කියලා හිතාගෙන ඒ අය දැනගෙන ඒ අයත් අපි සියලු ආකාරයෙන් ප්‍රණීත ප්‍රණීත භෝජනයක උපස්ථාන කරලා තියෙනවා. ඉතින් ස්වාමීන් ඒ විතරක් නෙමෙයි ඒ නොදන්නාය දන්නවා කියන සංකල්පය අපිට ලැබුවා ඒ කට්ටිය. තවද ස්වාමීනි මේ වික්ෂුන් වහන්සේලා මේ අපි හිතුවේ නොදන්නාය කියලා මේ වහාර සමෝසය අද මෙදිර නැහැ කියලා. ඉතින් උන්වහන්සේ ප්‍රණීත ප්‍රණීත භෝජන අපි වැළඳෙන්නේ නැහැ. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ අපි උන්වහන්සේ නොදන්නවා කියන තනතුර අපි තිබ්බා. ස්වාමීන් දැන් අද මම දැන් දැනගත්තා මෙතෙක් කාලයක් අපි කරේ අර මේ අන්‍ය තීර්ථකය තමයි නොදන්නා අය ශ්‍රමණ බ්‍රාහ්මණ තථාගතයන් වහන්සේගේ බුද්ධ පුත්‍රය තමයි දන්නා අය මා පින ආදෙන්දලා තථාගතයන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන් රූපස්ථාන කරන සාරකව ධම්ම ස්ථාන කරනවා කියලා මොනේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා ශ්‍රමණයන් වහන්සේලාගේ ගෞරවය ශ්‍රමණ ප්‍රසාද ශ්‍රමණ ප්‍රණාමය මෙතුම ප්‍රකාශ කරා ඊට පස්සත් අවසානයෙන් පැහැදිලි කරන්නේ අධික්කන්තං බන්තේ අධික්කන්තං බන්තේ ස්වාමීන් ආශ්චර්යයක් ආශ්චර්යයක් යටිකුරු කර දෙයක් උඩුකුරු කරන්නා වගේ වහලා තිබුණු දෙයක් ඉවර කර දෙන්නා වගේ මම්මුලා වූ කෙනෙකුට මාර්ගය කියා දෙන්නා වගේ අඳුර යන කෙනෙකුට ආලෝකයක් දුන්නා වගේ ස්වාමීන් මගේ ඇස් දෙක අද පෑදෙව්වා මම දැන් අද ඇස් දෙක මේ ලෝකයේ ඇත්ත ඇත්තටින් දැක්කා කියලා මෙතුම නොයේ කාකාර ධර්මයේ ගුණ ප්‍රකාශ කරා බුදුරජාණන්සේ ගුණ ප්‍රකාශ කරා දැන් පැහැදිලි කරන ස්වාමීන් මම එනම් අද පටන් දිවිදිමේ බුදුන් සරණ යමි, ධර්මයේ සරණ යමි, සංඝයා සරණ යමි කියලා තෙරුවන් සරණ ගියේ පාසුකෙන් කොට පස් වෙනවා. ඒක තථාගතයන් වහන්සේ මේ කෝතරී සූත්‍රයේදී වටිනා ගැඹුරු අර්ථ සම්භාරය අපට දේශනා කළා. ඉතින් මේ දේශනාව තුළින් අපි දැස් කරගන්න අප්‍රමාණ කුසලයේ අපේ ජීවිත හදාගන්නත් උපකාරය. ඉතින් මේ කරගන්න උතුම් කුසල් බලයෙන් ඔබ අප සෑම දිනාටම පරම සතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවේතනසේ ප්‍රමණයට වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමා මහ නිර්වාණ ශාන්තිය දක්වා මේ සිළු කුසල ධර්මයන් එකසේ හේතු වාසනා වේවා කියලා පියා සිළු ආදිකරන ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං නිබ්බානස්ස පච්චයෝ හෝතු මම පුඤ්ඤ භාගං සබ්බ සත්තානං භාජේමි තේ සබ්බේ මේ සමං පුඤ්ඤ භාගං ලබන්තු සාදු සාදු සාදු